සිටිය සිරිවජිරාරාම වාසී පූජනීය වේරදූවේ මහින්ද ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපේ හැමදෙනාම සාදු නාතනම්වා নমස්කාර පූර්වක පිළිගනිමු සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ඉතින් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණාබිලාෂීව සැදී පැහැදී සිටින මේ පින්නතුන්ට ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට මම තෝරාගත්තේ අංගුත්තර නිකායට අයිති බොහොම වටිනා සූත්‍ර දේශනාවක්. අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායට අයිති නවවෙනි කොටසේ තිබෙන සූත්‍රයක්. ඒ නවවෙනි කොටස අපි හඳුන්වනවා නවක නිපාතය කියලා. නවක නිපාතයේ තියෙන එතකොට ධර්මකාරණා නමය බැගින් තියෙන සූත්‍ර. මේ සූත්‍ර දේශනාවේ නම බල සංගහවත්තු සූත්‍රය. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධි වර්ගයට අයත් බල සංඝවත්තු සූත්‍රය මේ වෙලාවේ බණ අහන ධර්ම ශ්‍රවණය කරමින් සිටින පින්වත් ඔබ හැම දිනාටම මේ සූත්‍ර දේශනාව ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන සූත්‍ර දේශනාවක්. නිහි පින්නතුන්ට විතරක් නෙමෙයි පැවිදි ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලා හැටියට අපිටත් මේ සූත්‍ර දේශනාව ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එනිසා ධර්ම දේශනා කරන මම ධර්මයේ ශ්‍රවණය කරන ඔය ඇත්තෝ අප දෙගොල්ලන්ටම මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඊටාම ප්‍රයෝජනවත් අවවාද අනුශාසනාවලින් යුක්ත අවවාද අනුශාසනා අන්තර්ගත වෙලා තිබෙන සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. බල සංගහ වත්තු සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක. ඒ වගේම මේ සූත්‍රය දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට. ඒ නිසා මේ සූත්‍ර දේශනාව බොහොම පැහැදිලිවම භික්ෂුන් වහන්සේලාට අයත් වන සූත්‍ර දේශනාවක් හැටියට අපිට කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ මේ සූත්‍ර දේශනාව ඔය ඇත්තන්ට පැහැදිලි කරලා දෙන්න මම තෝරගන්නේ මේක ඔය ඇත්තන්ටත් අයත් වන සූත්‍ර දේශනාවක් නිසා. බුදුරජාණන් වහන්සේ <clears throat> භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා උන්වහන්සේලාට ප්‍රකාශ කරනවා චත්තාරි මානි භික්කවේ බලානි කතමානි චත්තාරි මහණෙනි බල හතරක් තිබෙනවා. මොනෝද බල හතර? මෙහෙම ආරම්භ කරන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පුරාවටම බල හතරක් ගැන කියනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් ධර්මකාරණා හතරක් ගැන නම් කියන්නේ එයි මේක නවක නිපාතයට අයිති වෙන්නේ. මේ බල හතර පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ මේ බල හතර තියෙන කෙනෙක්ට දුරු වෙලා යන භය පහක් ගැන පැහැදිලි කරනවා. සාමාන්‍ය මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට නොඑක් විදිහේ භය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ අන්න ඒ අතරින් භය වර්ග පහක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. ඒ කියන්නේ අර බල හතර පුරුදු කරන කෙනා එහෙම නැත්නම් ඒ බල හතරෙන් යුක්ත කෙනාට මෙන්න මේ භය පහ නැති වෙනවා. එතකොට බල හතරයි භය පහයි. එතකොට එතන එකතුව 9යි. මෙන්න මේ காரணා 9 ගැන කියන නිසා තමයි මේ සූත්‍රය නවක නිපාතයට අයිති වෙන්නේ. පළවෙනි එක තමයි පඤ්ඤා බලං. ඒ කියන්නේ ප්‍රඥාව නැමැති බලය. දෙවෙනි එක තමයි විරිය බලං. ඒ කියන්නේ වීරය නැමැති බලය. තුන්වෙනි එක අනවජ්‍ය බලං. එහෙම නැත්නම් අනවජ්‍යතාව. නිවරදිව ජීවත් වීම කියන බලය. තුන්වෙනි හතරවෙනි කාරණාව තමයි සංගහ බලං. සංගහ බලං කියන්නේ සංග්‍රහ බලය. අපි අහලා තියෙනවා සතර සංග්‍රහ වස්තු අන්න ඒ ගැන තමයි එතන පැහැදිලි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න ওই විදිහට බල හතරක් ගැන ප්‍රකාශ කරනවා. ප්‍රඥා බලය, වීරිය බලය, අනවද්‍ය බලය, ඒ වගේම සංග්‍රහ බලය. දැන් අපි සරලව අපිට පැහැදිලි කරගන්න බලමු මේ මොකද්ද මේ බල හතර. පළවෙනි එක තමයි ප්‍රඥා බලය. pāli වචනය පඤ්ඤා බලං අපි සිංහලෙන් කියනවා නම් ප්‍රඥාව නැමැති බලය. ප්‍රඥා බලය කියලා කියන්නේ සරලව එක වැකියකින් කියනවා නම් කුසල කුසලයන් වෙන් කර ගැනීමේ හැකියාව. එහෙම කිව්වම මම හිතනවා පැහැදිලි. තවදුරටත් අපි මේ වචනය විස්තර කරගත්තොත් එහෙම අපි සාමාන්‍ය මේ ලෝකේ ජීවත් වෙනකොට අපි මේ ගමන් කරන ජීවන රටාවත් එක්ක අපිට දෙපැත්තක් හම්බ වෙනවා. එක පැත්තක් හොඳයි අනෙක් පැත්ත නරකයි. හොඳ සහ නරක. තව විදිහකින් කිව්වොත් එහෙම පින පව. තවත් විදිහකට කිව්වොත් එහෙම කුසලය අකුසලය. ඉතින් අපිට ওই විදිහට නොයෙක් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. මම හිතනවා මම කියන දේ ඔයත්තන්ට පැහැදිලි. එතකොට අපි ඉපදිච්ච දවසේ ඉඳලා තප්පරයෙන් තප්පරය දවස් විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසෙන් දවස මේ ගත කරගෙන ඇවිත් තියෙනවා අද වෙනකොට අවුරුදු ගානක ජීවිතයක්. මේ අවුරුදු ගාන පුරාම අපේ ජීවිතයේ එක්තරා විදියක මාර්ගයක් කියලා අපි හිතමු. මේ මාර්ගය එහෙම නැත්නම් මේ ජීවන මාර්ගය තුල මේ ජීවිතය තුල අපි ඉස්සරහට එනවා. තාමත් එමින් ඉන්නවා. එහෙම එනකොට අපිට අතුරු පාරවල් මුණ ගැහෙනවා. සමහර වෙලාවට අපිට අතුරු පාරවල් වලින් තමයි අපේ ගමනට යන්න වෙන්නේ. අපි යම් ගමනාන්තයක් වෙතන මේ ජීවිතේ යන්නේ. ඒ කියන්නේ ඉපදිච්ච තැන ඉඳලා මරණය දක්වා එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ සංසාරයෙන් මිදීමක් හොයාගෙන එහෙම නැත්නම් මේ සසර දුක කෙලවර කරන තැනක් හොයාගෙන අපි මේ යනවා. දැන් ඔයත් මේ බණ අහන්නෙත් එක්තරා විදියකින් එහෙම අරමුණක් හිතේ තියාගෙනනේ. එතකොට මේ යන ගමනාන්තය දක්වා යද්දී අපිට යම් යම් මාර්ගවලින් හැරෙන්න සිද්ධ වෙනවා. කෙලින්ම යන්න විදියක් නැහැ. මාර්ගයක් වුණාම. එතකොට ඒ හැරෙන්න තියෙන්නේ හොඳ මාර්ගයකට එහෙම නැත්නම් නිවැරදි මාර්ගයට වෙන්නත් පුළුවන්. හැරෙන්න තියෙන වැරදි මාර්ගයට වෙන්නත් පුළුවන්. එතකොට වැරදි මාර්ගයක් නම් ඒ මාර්ගයට හැරෙන්නේ නැතුව ඉන්න ඒ වගේම නිවැරදි මාර්ගය නම් ඒ මාර්ගයට හැරෙන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. නිවැරදි මාර්ගය කියලා හිතාගෙන වැරදි මාර්ගයට හැරුණොත් එතන අපිට සිද්ධ වෙන්නේ අයහපතක්. වැරදි මාර්ගය කියලා හිතාගෙන නිවැරදි මාර්ගය අත්හැරලා දැම්මොත් එතන අපිට සිද්ධ වෙන්නේ අයහපතක්. ඒ නිසා මේ ගමනාන්තය දක්වා යන මේ ගමනේ නිවැරදි මාර්ගය මොකද්ද? හරි මාර්ගය මොකද්ද? ඕක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඔය මම උදාහරණකින් ওই විදිහට පැහැදිලි කරේ අර මුලින් කෙටියෙන් කියපු දෙයම තමයි. කුසලයයි අකුසලයයි වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. ඒ සඳහා ඉවහල් වෙන ප්‍රධානම දෙයක් තමයි ප්‍රධානම අප විසින් දියුණු කළ යුතු දෙයක් තමයි ඔයetto දැන් මේ කරන්නේ. ධර්ම ශ්‍රවණය. බණ ඇසීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔයත් කොච්චරනම් දේවල් ඉගෙන ගන්නවද? දැන් ඔයත් හිතලා බලන්න මේ විනාඩි 5ක් 10ක් තිස්සේ ඔයත් බනහනවා. මේ තුල පවා ඔයත්න්ට වචනයක හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවනේ. ඒ නිසා බන අහනකොට අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. අපි වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙන ගත්තේ බණ ටිකක් අහලා. පන්සලකට ගිහිල්ලා වතාවත් කරන්න පුරුදු වුණේ කරන විදිය දැනගත්තේ ආමුදුරු කෙනෙක්ට ගරු කරන විදිය ගරු කිරීමේ වැදගත්කම බුදුන් වැඳීම බණ ඇසීම ඊළඟට දන් දීම භාවනා කිරීම සිල් රැකීම මේ හැම දෙයක්ම ඔයත් දැනගත්තා නම් ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් එහෙම නැත්නම් දහම් පොතපත කියවීමෙන් එහෙම නැත්නම් ධර්මය එක්කම ජීවත් වෙන සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් පොදුවේ ගත්තාම ධර්මය කියන දෙයක් එක්ක තමයි අපේ මේ ජීවිත ලස්සනට ගොඩ නැගින්නේ නැතුව අධර්මයක් එක්ක නෙමෙයි අධර්මයක් එක්ක ගොඩ නැගෙන ජීවිතවලයි ධර්මයක් එක්ක ගොඩ නැගෙන ජීවිතවලයි අහසට පොළොවට වගේ ලොකු වෙනසක් අහසයි පොළොවයි වගේ ලොකු වෙනසක් තියෙනවා ඊටත් වඩා වෙනසක් මේ සමාජය දිහා බැලුවහම ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් සහ ධර්මයට විරුද්ධව ජීවත් වෙන කෙනෙක් අපිට හොයාගන්න හරිම ලේසි. ඔවුන් දෙදෙනාගේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා කුසල කුසලයන් පිනපව හොඳ නරක වෙන් කරගන්න අවශ්‍යම කරන දෙයක් තමයි බණ ඇසීම. ඔයත් මේ වෙලාවේ කරන්නේ උතුම් පින්කම, උතුම් කුසලය. ඒ උතුම් කටයුත්ත තමයි සත්කාරය තමයි මේවත් පුරුදු කරන්නේ. බණ අහන කෙනාට ලැබෙන වාසිය ප්‍රයෝජනය මොකද්ද? අපි හිතමු අපිට සතෙක් මරන්න අවස්ථාවක් හැදෙනවා. සතෙක්ව මරන්න අවස්ථාවක් අපිට සකස් වෙනවා. දැන් මේ වෙලාවට අපි තීරණය කරන්න ඕනේ මම මේ සතාව මරනවද නොමරා ඉන්නවද? ওই දෙක අනිවාර්යෙන් අපි තීරණය කරන්න ඕන. කෙනෙක් නොමරා ඉන්න පුළුවන්, තව කෙනෙක් මරන්නත් පුළුවන්. එතකොට ධර්මය අහන ඔය ඇත්තෝ ධර්මය තුල ඉන්න ඔය ඇත්තෝ පැහැදිලිවම දන්නවා අපි ගන්න ඕන තීරණය මොකද්ද? සතාව මරනවද? නොමරා ඉන්නවද? ඔය ඇත්තෝ එහෙම තීරණයක් හොඳට ශක්තිමත්ව එහෙම තීරණයක් ගන්නෙ කොහොමද? ඔය තෝන තරම් ධර්මයේ තුල අහලා තියෙනවා ප්‍රාණඝාතය හොඳ නැහැ. ප්‍රාණඝාතය කළොත් මෙහෙම දුක් විඳින්න වෙනවා. ප්‍රාණඝාතය කළොත් එහෙම අපායগামী වෙනවා. අපාගත වෙනවා. ප්‍රාණඝාතය කරන්න හොඳ නැහැ. ප්‍රාණඝාතය කළොත් මගේ පංචශීල ප්‍රතිපදාවේ පළවෙනි ප්‍රඥාප්තිය මං ඉක්මවුව වෙනවා. මේ හැම දෙයක්ම ඔය ඇත්තන්ට බොහෝම ලස්සනට ඒ වෙලාවේ පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වෙන්නේ ඇයි? ඔයත් බන අහලා තියෙන නිසා. අපි හිතමු Tamange ජීවිතේටම පන්සලට ගියපො නැති. කවදාවත් බන පදයක්වත් අහපු නැති. කවදාවත් පන්සිල් රැකීමක් ගැන හිතපු නැති. ධර්මයක් ගැන හිතන්නේම නැති කෙනෙක් නම් අර සතාව මරනවා. එයා දන්නේ මේක පවක් කියලා. එයා දන්නේ නොමරා ඉන්නක කුසලයක්. ඒක සීලය ආරක්ෂා කිරීමක්. ඒක අභය දානයක්. මේ කිසි දෙයක් එයා දන්නේ. එහෙමනම් ධර්මයේ තුල ඉන්න කෙනා ධර්මය අහන කෙනා හොඳට තීරණය කරනවා හොඳට තේරුම් ගන්නවා මොකද්ද හරි මොකද්ද වැරදි එතකොට ඒ පුද්ගලයා හරි දෙය හරි දෙයක් නම් කර ඒ දේ කරනවා වැරදි දෙයක් නම් ඒ දේ නොකර ඉන්නවා. ඔන්න ඔය හැකියාව තමයි මේ ප්‍රඥා බලය කියලා කියන්නේ. අපිට හිතෙන්න පුළුවන් ප්‍රඥා බලය එකකට හරිම ලේසියිනේ කියලා. ඒ කියන්නේ අපි ඕනෑම කෙනෙක්ට <clears throat> හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා තේරෙනවා. අපි කුඩා අවදියේ අපිට ඕක නොතේරෙන්න පුළුවන්. <clears throat> දැන් නමුත් මේ දැන් අපි ජීවිතේ ගොඩාක් ඉස්සරහට ආපු පිරිසක් හැටියට මේක හරි මේක වැරදි කියන එක අපිට තේරෙනවා. ඒ කියන්නේ ප්‍රඥා බලය අපි ගොඩාක් දුරට පුරුදු කරමින් ඉන්න පිරිසක්. හැබැයි ජීවිතේ තවත් සමහර තැන් එන්න පුළුවන් හරි දේ වැරදි දේ තේරුම් කරගන්න බැරි ඊටාම සියුම් තැන්. අන්න ඒ තැන්වලදී පවා ඊටාම දක්ෂ ලෙස තේරුම් ගන්න පුළුවන් නම් මේක හරි මේක වැරදි කියලා අන්න ඒ තැනටම අපි ප්‍රඥා බලය දියුණු කරන්න ඕන. බෞද්ධයන් හැටියට ප්‍රඥා බලය යම් තාක් දුරටවත් අපි ළඟ නැතුව නෙමෙයි තියෙනවා. ප්‍රඥා බලය දියුණු කරමින් ඉන්නවා අපි. සහ ඒක ප්‍රතිඵලත් භුක්ති විඳින්මින් ඉන්න පිරිසක්. අපි කල යුත්තේ ඒ හැකියාව එහෙම නැත්නම් ප්‍රඥා බලය තව තවත් ඉස්සරහට වැඩි දියුණු කරගන්න ඕන. එතකොට මම හිතනවා ප්‍රඥා බලය අපිට පැහැදිලි. මේ හරි වැරද්ද, පින පව, කුසලය අකුසලය නියමිත වෙලාවේ නිසි තැනදී මේක හරි මේක වැරදි කියලා මේක වෙන් කරගන්න නෝනක් තියෙනවා නම් කල්පනා කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ප්‍රඥා බලය. ඊළඟට දෙවෙනි එක තමයි විරිය බලං. වීරය බලය කියලා කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්නටත් කුසල් වැඩි දියුණු කරන්නටත් අපිට හැකියාව බලය තියෙන්න ඕන. ඒක අර මුලින් කියපු කාරණාවටම සම්බන්ධයි. දැන් මුලින් කිව්වේ මේක හරි මේක වැරදි කියලා තේරුම් ගැනීමේ හැකියාව. තේරුම් ගත්තට මදි වැරද්ද කරනවා. දැන් උදාහරණයක් හැටියට සතෙක් මරන්න අවස්ථාවක් සකස් වුණා. දැන් මම දන්නවා මේ සතා මරණ එක පව්. මේ සතා නොමර ඉන්න එක තමයි මෙතන මම කරන්න ඕනේ. ඒක මට තේරෙනවා. හැබැයි ඒත් මට උමනාවක් නැහැ සිල් රකින්න. මට උමනාවක් නැහැ මේ සතා නොමරා ඉන්න. මට උමනාව තියෙන මේ සතාව මරන්න. අන්න ඒ වෙලාවට තමයි වීරය බලය අවශ්‍ය වෙන්නේ. හිතට ආපු අකුසල සිතුවිල්ල තේරුම් අරගෙන නරක හිත නරක අදහස තේරුම් අරගෙන ඒකෙන් වැළකීලා ඉන්න අපිට වීරිය තියෙන්න ඕන. ඒක තමයි වීරිය බලය කියන්නේ. එහෙමනම් ප්‍රඥා බලය කියන්නේ කුසල කුසලයන් වෙන්කොට හඳුනා ගැනීම. වීරිය බලය කියන්නේ එහෙම වෙන්කොට හඳුනාගෙන අකුසලය මෙන්න මේකයි කියලා වෙන් කරලා හඳුනගෙන අකුසලය දුරු කරන්න උත්සාහවත් වෙන්න ඕන. කුසලය මෙන්න මේකයි කියලා වෙන් කරලා හඳුනගෙන කුසලය දියුණු කරන්න අපි වීරය වඩන්න ඕන. ඒක තමයි වීරය බලය කියන්නේ. එහෙමනම් සරලව තේරුම් ගන්න විරිය බලං එහෙම නැත්නම් වීරය බලය කියලා කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්නටත් කුසල් වැඩි දියුණු කරන්නටත් දරන වීරිය උත්සාහය දැන් සාමාන්‍යයෙන් අපිට ඕනම දෙයක් ගත්තාම ඒක හොඳට හිතලා බලන්න පුළුවන් මේක අපේ අකුසලයේද දියුණු කරන්නේ කුසලයේද දියුණු කරන්නේ අපේ අකුසලය දුරු කරනවද කුසලය දුරු කරනවද හැම වෙලාවෙම අපි ඕනෑම සිතුවිල්ලක් එහෙම හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් එකපාරක් අහනවා කිමත්තියෝ ආදාසෝ රාහුල කන්නාඩිය එහෙම නැත්නම් කැඩපත තියෙන්නේ මොකටද මුහුණ බලන කන්නාඩියනේ කැඩපත කියන්නේ රාහුල හාමුදුරුව පිළිතුරු දෙනවා පච්ච වෙක්කනත්තෝ බන්තේ බුදුරජාන් වහන්සේ කැඩපත තියෙන්නේ පරීක්ෂා කොට බැලීමටයි. නැවත සිහි කොට බැලීමටයි. බුදුහාමුදුර පැහැදිලි කරනවා අන්න ඒ වගේ තමයි. කය මුල් කරගෙන ක්‍රියාවක් කරන්න කලින් කරන්න කලින් මේ බැරි වුණා නම් කරන වෙලාවේ හරි කමන්නේ. කරන වෙලාවෙත් බැරි වුණා නම් කරලා ඉවරුණාට පස්සේ හරි කමන්නේ. කායික ක්‍රියාවන් පිළිබඳ හොඳට විපරම් කරන්න ඕන. පරීක්ෂා කරලා බලන්න ඕන. හරියට අපි ගමනක් යන්න සූදානම් වෙලා ගෙදර කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අපේ අඩුපාඩු සකස් කරගන්නවා. කොණ්ඩේ හරියට පියරලද, ඇඳුම හරියට ඇඳගෙනද හැම දෙයක්ම පරීක්ෂා කරලා හදාගන්නවා. අන්න ඒ වගේ තමයි මට දැන් ඔන්න සතෙක් මරන්න මම සූදානම් මම හිතන්න ඕන හොඳට මේ කරන වැඩේ මං හරිද? කරන්න කලින් හිතන්න ඕන. කරන්න කලින් හිතන්න බැරි වුණා නම් සතාව මරණ වෙලාවේ ඒ ක්‍රියාව කරන වෙලාවේ හරි හිතන්න ඕන මම මේ කරන වැඩේ හරිද? කර කර ඉන්න වැඩේ හරිද? ඒත් අපිට හිතන්න බැරි වුණා නම් කරලා ඉවරුණාට පස්සේ හරිය කමක් නෑ හිතන්න ඕන මං මේ කරපු වැඩේ හරි නෑ නේද? කරලා ඉවරුණාට පස්සේ හරි හිතන එකේ ප්‍රයෝජනය තමයි මින් ඉස්සරහට ඒ දේ කරන්නේ. Tamanට තේරුනොත් එහෙනම් මං කරපු දේ නරකයි කියලා. ඒ වගේම තමයි වචනයත්. වචනයක් කියන්න කලින් හිතන්න ඕනේ. ඒ වගේම ඒ වෙලේ හිතන්න බැරුණොත් එහෙම වචනය එහෙම නැත්නම් කතා කරන වෙලේ හිතන්න ඕනේ. ඒ වෙලාවෙත් හිතන්න බැරි නම් ඊට පස්සේ හරි කමන්නේ හිතන්න ඕනේ. දැන් මේ ධර්ම දේශනාව මම ඔයත් ඉදිරියේ මෙහිම පවත්වනකොට මම කල්ැතුව මාත්‍රකාවක් සකස් කරගෙන ඉනවා. එතකොට මම දන්නවා මේ මාත්‍රකාවට අනුව මම කතා කරද්දී මම මේ මේ වචන කතා කරන්න ඕන. මම මේ විදියටයි මගේ වචනය හසුරවන්න ඕන. එතකොට කල්ැතුවම හිතන්න ඕන මම මෙහෙම දෙයක් මෙහෙම මාත්‍රකාවක් කතා කරන එක සුදුසුයිද? අන්න එහෙම මං කල්ැතුව හිතන්න ඕන. කල්ැතුව හිතුවේ නැති වුණොත් මොකද වෙන්නේ? දැන් ඔයත් නිකන් හිතලා බලන්න මේ පැයක් තුල පවත්වාගෙන යන ධර්මදේශනාවේ මේ මිනිත්තු 60 මිනිත්තු 59ක්ම මම හොඳට ලස්සනට වචන වයත්තන්ට කතා කරනවා. අන්තිම මිනිත්තුවේ නොගැලපෙන වචනයක් මගේ කටින් පිට වුණොත් ඔයත්තන්ගේ වැඩි අවධානය යොමු වෙන්නේ මං කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ ස්වභාවය. වැඩි අවධානය යොමු වෙන්නේ මිනිත්තු 59ක් නිවැරදිව කතා කරපු එකට වඩා අර එක මිනිත්තුවක් තුළ වැරදියට කතා කරපු වචනය. ඒක ඔය ඇත්තන්ගේ විතරක් නෙමෙයි මගේ අපේ හැමෝගෙම ස්වභාවය. ඒ නිසා තමයි වචනයක් කතා කරන්න කලින් හිතන්න ඕනේ. ඊළඟට කතා කර කර ඉන්න වෙලාවේ හරි කමක් නැහැ. හිතලා බලන්න ඕන. මේ වෙලාවේ වුණත් මම මේ කියන දේවල් හොඳයිද කියන එක මම හිතන්න ඕන. එහෙමත් හිතන්න අමාරු නම් මේ වැඩසටහන ඉවරුණාට පස්සේ හරි කමන්නේ මට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මම දැන් පැයක් තිස්සේ මෙහිම ධර්මදේශනාවක් පැවැත්තුවා. ඒ පැය තුල මම ඒ දායකයන්ට කතා කරපු විදිය හරිද? කොහොම හිතන්න පුළුවන් වෙන්න ඕන. ওই විදියට හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන. පරීක්ෂා කරලා බලනවා වගේම හරි වැරද්ද නිවැරදිව තෝරගෙන නිවැරදි දේ ක්‍රියාත්මක කරන්න මට උත්සාහය එහෙම නැත්නම් මට වීරිය තියෙන්න ඕන. සමහරවට අමාරු වෙන්න පුළුවන්. සමහරවට හරි දුෂ්කර වෙන්න පුළුවන්. නිවැරදි දේ තෝරගෙන නිවැරදි දේ ක්‍රියාත්මක කරන්න. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපිට භාවනා කරන එක හරි අමාරුයි. හැබැයි භාවනා නොකර නිකන් ඉන්න එක හරි ලේසි. ඒක තමයි ස්වභාවය. භාවනා කරන්නේ නැතුව සාමාන්‍ය විදියට ඉන්න එක ලේසි. හැබැයි භාවනා කරන්න කිව්වොත් එහෙම ඒක අපිට අමාරුයි. ඒ කියන්නේ හොඳ දේ හැම වෙලෙම අමාරුයි. නරක දේ හැම වෙලෙම ලේසි. උදාහරණයක් හැටියට අපි තවත් මෙහෙම හිතුවොත් අපි හිතමු දැන් මෙහෙම පහළට ගලාගෙන යන එක්තරා විදියක අපි හිතමු ජල පහරක් තියෙනවා. දිය පහරක්. මේ ජල පහරේ පුද්ගලියෙක් ගහගෙන යනවා. මෙයාට අමුතුවෙන් උත්සාහ කරන්න ඕනේ පහළට යන්න. මොකද වතුර ටික යන්නේ පහළට. මේ පුද්ගලයාට පහළට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේ නරක පැත්තට අකුසලයට යන්න අපි අමුතුවෙන් උත්සාහ කරන්න ඕනේ. හැබැයි මේ පුද්ගලයා මේ ජල පහර තුල ජල පහර දිගේ මෙහෙම ගිහිල්ලා පහසුවෙන් කිසිම උත්සාහයක් නැතුව පහසුවෙන්ම යනවා. හැබැයි අන්තිමේදී ආගින් වැටෙනවා මහා ප්‍රපාතයකට. එතනින් එයාගේ ජීවිතය අවසానයි. ඒ වගේ තමයි අපේ අකුසලයේ පැත්තට අපිට යන්න ලේසි. හැබැයි එහි නිමාව අන්තය දුක්සහිතයි. හැබැයි අර ජලපහරේ ගහගෙන යන පුද්ගලයා අමාරුවෙන් බොහෝම උත්සාහයෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න හදනවා. ඒක ලේසි නෑ. පහළට යන එක ලේසි. උත්සාහ කරන්න ඕනේ ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න හරිම අමාරුයි. අමාරුවෙන් හරි ප්‍රතිවිරුද්ධ පැත්තට ගියොත් එයා අර ප්‍රපාතයට වැටෙන්නේ. ඒ වගේ තමයි අකුසලයේ ලේසි තමයි. නමුත් අමාරුවෙන් හරි කුසලයේ පැත්තට ගියොත් අපිට කවදාවත් වරදින්නේ ඒ සඳහා තමයි උත්සාහය වීරිය අවශ්‍ය වෙන්නේ. ඊටත් කලින් හරි පැත්ත මොකද්ද? වැරදි පැත්ත මොකද්ද කියනක අපි දැනගෙන ඉන්න ඕන. දැන් බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා හොඳට වීරිය වඩන අය. හැබැයි වැරදි දේ තෝරගෙන. ඒ බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය ශාස්ත්‍රවරු නොඑක ආජීවක පරිබ්‍රාජක ආදීන් හිටියා වැරදි දේ තෝරගෙන දුක් විඳිනවා. හැබැයි වුන් උත්සාහ කරනවා මේ යමක් ලබා ගන්නද. හැබැයි ලැබෙන දෙයක් නෑ. මොකද තෝරගෙන තියෙන වැරදි දේ. ඒ නිසා ප්‍රඥා බලය පිළිවෙලින් ඊළඟට වීර බලය ඒ විදිහටයි අපි ගාව ඇති වෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක තමයි වැදගත්ම කාරණාවක් අනවජ්‍ය බලය. අනවජ්‍ය බලය කියන්නේ නිවරදිකම. අනවද්‍යතාව නිවැරදි වෙන්න ඕනේ කොහොමද? ස්ථාන තුනකින් සිත, කය, වචනය. මේ ස්ථාන තුනෙන් අපි නිවැරදි වෙන්න ඕන. අපි කය මුල් කරගෙන කරන වැරදි තියෙනවා. වචනය මුල් කරගෙන සිද්ධ කරන වැරදි තියෙනවා. සිත මුල් වෙලා සිදු කරන වැරදි තියෙනවා හැම දෙයකටම මුල් වෙන්නේ හැබැයි සිත. ඒ කියන්නේ ප්‍රාණඝාතය කියලා කියන්නේ කය මුල් වෙලා කරන වරදක්නේ. අතින් පයින් තමයි අපි ඒක කරන්නේ. එතකොට කය මුල් වුණාට අපිට සතෙක්ව මරන්න කියලා අනකරේ කවුද? සිත. සතාව මරන්න එපා කියලා අනකරන්නේ කවුද? ඒත් සිත. අපි ගත්තොත් තව උදාහරණයක් මම කාට හරි බනිනවා. ඒ බණින්නේ ඒ වැඩේ අපි කරන්නේ වචනය මුල් කරගෙන. හැබැයි බණින්න කියලා කිව්වේ කවුද? මගේ හිත. කාට හරි මම මෛත්‍රී කරනවා. එහෙම නැත්නම් කාට හරි මම හොඳට කතා කරනවා. ඒක වචනය මුල් වෙලා කරන වුණාට මේ එහෙම කරන්න කියලා මට අන කරන්නේ මගේ හිත. ඒ නිසා කය වචනය මුල් වෙනවා වගේම ඒ දෙකට මුල් වෙන්නේ සිත. ඒ වගේම සිත විතරක් මුල් වෙලා කරන දේවලුත් තියෙනවා. අපි ওই හිතන දේවල් සමහරලාට අපි සමහර අයට වෛර කරනවා. සමහරලාට සමහරුන්ට මෛත්‍රී වඩනවා. මේවා හිත මුල් වෙලා සිද්ධ කරන දේවල්. එතකොට මේ සිත, කය, වචනය මුල් වෙලා සිද්ධ කරන දේවල් වලින් අපි නිවර්දි වෙන්න ඕන. විශේෂයෙන්ම සිත තමයි වැදගත් වෙන්නේ. හැබැයි සමාජයට අපේ හිත පේන්නේ සමාජයට පේන්නේ අපේ කයෙන් කරන කායික ක්‍රියා ටික වචනයෙන් කරන වාචසික එහෙම නැත්නම් වචන ඔය කය වචනය කියන දෙපැත්ත තමයි සමාජයට අපි පේන්නේ. දැන් මේ වෙලාවේ බණ අහනකොට ඔයත්තන්ට මම මේ ධර්මදේශනා පවත්වන ආකාරය මගේ මේ කායික ක්‍රියාවන් ටික ඔයත්තන්ට පේනවා. ඒ වගේම මගේ වචන ටික ඔයත්තන්ට ඇහෙනවා. හැබැයි මගේ හිත ඔයත්තන්ට දැනෙන්නේ හිත ඇතුලේ මම මොනවද හිතන්නේ කියනක ඔයත් දන්නේ මම ඊළඟට මොකද්ද කියන්න යන්නේ කියනක ඔයත් දන්නේ ඒ වගේ සමාජයට අපේ හිත පේන්නේ හැබැයි හිත හරියට සකස් කරගෙන ක්‍රියාව සහ වචනය සමාජයට දාන්න පුළුවන් නම් එතන කවදාවත් අයහපතක් සිද්ධ වෙන්නේ හැබැයි අපි සිතින් එක දෙයක් හිතාගෙන අපි යම් යම් කායික ක්‍රියාවන් එහෙම නැත්නම් වචන කතා කිරීම වගේ දේවල් කරනවා නම් එතන අනිවාර්යයෙන්ම ගැටලුවක් තියෙනවා. කෙනෙක් සමාජලාවට බොහෝම හොඳට අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් අනේ බොහෝම අවංක කෙනෙක්. බලන්න කතා කරන විදිය එහෙම හිතෙන්න පුළුවන්. සමහරවිට ඒ කතා කරන්නේ හිතේ මොන වගේ දෙයක් තියාගෙනද කියලා අපි දන්නේ සමහර අය සමාජයට පේන ගොඩාක් හොඳ වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම දැක්කහම අපිට හිතෙනවා අනේ කොච්චර හොඳ දේවල් කරන කෙනෙක්ද මෙයා. නමුත් එයා හිත ඇතුලේ මොන දේ තියාගෙන හිම කරනවද කියලා අපි දන්නේ සමහර අය ඉන්නවා හිත ඇතුලෙන් බොහොම අවංකවම අවංක හැඟීමෙන් තමයි යම් දෙයක් කළොත් කරන්නේ. කිව්වොත් කියන්නේ. අන්න එහෙම අයත් ඉන්නවා මේ සමාජයේ. ඒ නිසා තමයි අර කරණීය මෙත්ත සූත්‍රයේ බුදුහාඳුරෝ උජු සහ සූජු කියලා කාරණා දෙකක් පෙන්වුවේ. ඒ නිසා මෙන්න මේ අනවජ්‍ය බලය ඒ කියන්නේ සිත, කය, වචනය මේ ස්ථාන තුනම අපි નિවරදිව හසුරවන්න ඕන. සිතින් අපි කරන වැරදි තියෙනවා. අපි තරහ ගන්නවා. ඊළඟට ලෝභය ඊළඟට මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය තරම් මහා පාපයක් තවත් නැහැ. මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක නිර්මාණය වෙන්නේ හිතේ. ඔන්න හිතෙන් කරන වැරදි. මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් කවදාවත් සුගතියකට යන්නේ ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ හිතින් උපදින හිතේ උපදින බලවත්ම අකුසලයක්. ලොකු වරදක්. ඊළඟට අපි යම් යම් දේවල් වලට ලෝභකම මසුරුකම, කෑදරකම සමහරවට අපි පාවිච්චි කරන්නෙත් නෑ, තව කෙනෙක් පාවිච්චි කරනවට කැමතිත් නෑ වගේ දේවල් මේ වගේ දේවල් තියෙනවා. මේව හිත ඇතුලේ ඇති වෙන දේවල්. සමහරවට අපි සමහර අයට බොහොම දරුණු ලෙස වෛර කරනවා. සමහරවට අපි මේ පුද්ගලයා මරුණත් කමක් නෑ කියන තැනට වෛර කරනවා. ඕවා අපේ හිතේ ඇතිවන දේවල්. හැබැයි අපි ඒවා එළියට පෙන්වන්නෙත් නෑ. එතකොට ඔය හිතෙන් කරන දේවල් හිතෙන් නිවැරදි වෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි සම්‍යක් දෘෂ්ටිය තියෙන්න ඕන. තරහව නෙවෙයි හැම වෙලේම මෛත්‍රිය තියෙන්න ඕන. ලෝභකම, මසුරුකම නෙවෙයි අත්හැරීම තියෙන්න ඕන. ඊළඟට අපි කය මුල් කරගෙන ප්‍රාණඝාතය කරනවා, සතු මේ ඊළඟට සොරකම් කරනවා කාමේ වර්ධවා හැසිරීම මේ කියන දේවල් අපි කය මුල් කරගෙන කරන දේවල් ඊළඟට වචනය මුල් කරගෙන සමහරලාට බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කතා කරනවා, හිස් වචන කතා කරනවා. මේවා වචනය එක්ක සිද්ධ වෙන දේවල්. මෙන්න මේ දේවල් වලින් අපි නිවර්දි වෙන්න උත්සාහවත් වෙන්න ඕන. මගේ වචනය නිවරදී නම් මගේ ක්‍රියාව නිවරදී නම් ඒකට ප්‍රධානම හේතුව මගේ සිතුවිලි නිවැරදි වෙච්ච එක. එහෙනම් මට බය වෙන්න කිසිම දෙයක් නැහැ. සමල්ලාවට පහුගිය සතිය පුරාවට මම කතා කරපු යම් යම් දේවල් ගැන මට එච්චර පැහැදීමක් නැහැ කියලා හිතන්න. එතකොට මට හැම වෙලෙම හිතනවා මං එදා අර පුද්ගලයාට මෙහෙම දෙයක් කිව්වා මට ඒකට මෙහෙම දෙයක් ලැබෙන්න පුළුවන්. මෙහෙම පිළිතුරක් ලැබෙන්න පුළුවන්. මෙහෙම අයහපත් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඕව අපි නිතරම හිතනවානේ. හැබැයි මම පහුගිය කාලේ හොඳට වචන පාවිච්චි කරානා. කාටවත් කේලම් කියන්න, හිස් වචන කතා කරන්න, පරුස වචන කතා කරන්න, බොරු කියන්න ඕවට යන්නේ නැතුව මම නිවරදිව වැදගත් විදියට දැනට ගැලපෙන විදියට වචනය පාවිච්චි කරපු කෙනෙක් නම් මට කොච්චර ශක්තියක් දැනෙනවද මට බය වෙන දෙයක් නැහැ. කවුරු මේ සමාජයේම චෝදනා කරත් මට කිසිම බයක් නැහැ. මට ඕන තැනක කතා කරන්න පුළුවන්. මොකද මගේ වචනේ නිවර්දී කියලා මම දන්නවා. එහෙනම් මගේ වචනේ නිවර්දී නම් ඒක පුදුම බලයක් අපිට දැනෙන. මගේ පෞගිය කාලේ කරපු දේවල් ක්‍රියාකාරකම් නිවර්දී කියලා මට හිතනවා නම් ඒක ලොකු බලයක්. එතකොට මම හිතපු විදිය මම කල්පනා කරපු විදිය මම මං ගැන හිතපු විදිය මම මගේ ගෙදර අය ගැන හිතපු විදිය සමාජය ගැන හිතපු විදිය නිවැරදි කියලා මට හැඟෙනවා ඒක ලොකු බලයක් අන්න ඒ බලය තමයි අනවජ්‍ය බලය කියලා කියන්නේ නැත්නම් හොඳට හිතලා බලන්න ඒක කොච්චරනම් බලයක්ද කියලා ඊළඟට හතරවෙනි එක තමයි සංග්‍රහ බලය සංග්‍රහ බලයේ යටතේ කාරණා හතරක් ගැන කතා කරනවා. සතර සංග්‍රහ වස්තු කියලා කියන්නේ මේ සංග්‍රහ බලයටම තමයි. ඒ තමයි දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව කියන හතර. පළවෙනි එක දානය. ඒ ගැන මම හිතනවා අමුතුවෙන් ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. මේ කල් වේලාවේ හැටියට දානය කියන්නේ දීම. පරිත්‍යාගය ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි ඕනෑම කෙනෙක්ට. ආහාර පාන විතරක් නෙමෙයි ඕනෑම දෙයක් ප්‍රයෝජනවත් වන. එතකොට දානයන් අතුරින් උතුම්ම දාණය මොකද්ද? ධර්ම දාණය. ඔයත් මේ කරන්නේ ධර්ම දානයක්. ඔයත් මේ බෞද්ධයා ගුවන් විදුලියට ඇවිල්ලා මෙහිම මේ ධර්ම දේශනාවක් සඳහා දායකත්වයේ අරගන්නවා කියලා කියන්නේ ඔය ඇත්තොත් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න ඔය ඇත්ත බනහමින්. මේකේ මූලිකම දේ ගන්න ඔය ඇත්තෝ. ඔය ඇත්ත තමයි දැන් බනහන්නේ. ඒ වගේම මේ ධර්මදේශනාව තව කොච්චරනම් පිරිසක් අහනවද? ඉතින් ඔය ඇත්තෝ මේ කරන දේ ලොකු ධර්ම දානයක්. ඒ නිසා බුදුහාඳුර පැහැදිලි කරනවා දානය අපි පුරුදු කළ යුතු ප්‍රධානම කාරණාවක් අංගයක් ඒ අතර ධර්ම දාණය තමයි උතුම්ම දාණය. ධර්ම දාණය කියලා කියන්නේ මේ වගේ පින්කම් විතරක්ම නෙමෙයි. අපි ගත්තොත් එහෙම දහම් පොතපත ලියන්න පුළුවන් නම්, ලියලා සමාජයට දෙන්න පුළුවන් නම් නිවරදිව. වැරදියට නෙමෙයි හැබැයි නිවරදිව. ඒකත් ධර්ම දානයක්. ඊළඟට දහම් පොතපත ලියන කෙනෙක්ට ඒ සඳහා කරන උදව් උපකාර ඒවත් ධර්ම දාන. ඊළඟට පන්සලක හරි පොදු ස්ථානයක හරි පුස්තකාලයකට දහම් පොතකට පූජා කරන්න පුළුවන් නම් එක පොතක් වුණත් ප්‍රමාණවත්. ඒකත් ධර්ම දානයක්. ඒක ධර්ම දානය අපිට හැම විදියකින්ම කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවෙනි එක තමයි ප්‍රිය වචනය. ප්‍රිය වචනය කියලා කියන්නේ හැමෝම කැමති විදියට. ඒ කියන්නේ කාගේවත් හිත නොරිදෙන විදියට හැමෝටම ප්‍රිය විදියට කතා කිරීම. ප්‍රිය වචනය. සාමාන්‍ය වචනය පාවිච්චි කරනකොට අපි ගොඩාක් අවධානය යොමු කරන්න ඕන මොකද වචනය කියන්නේ හරියම දරුණු ආයුධයක්. එක වචනයකින් පුළුවන් සම්පූර්ණ පුද්ගලයාගේ මානසිකත්වය, ශක්තිය, ධෛර්යය බිමටම වටන්න පුළුවන්. ඒ වගේම එක වචනයකින් පුළුවන් ඒ පුද්ගලයා උඩටම ගෙනියන්න. කෙනෙක් තුල සම්පූර්ණ ඍණාත්මක පැත්තක් ඇති කරන්න පුළුවන් එක වචනයකින්. ඒ වගේම මේ පුද්ගලයා තුල මුළුමනින්ම ධනාත්මක පැත්තක් ගොඩනගන්නත් පුළුවන් එක වචනයකින්. ඔයත් අහලති අර ජාතක කතාවක් තියෙනවා මට මතක විදියට නන්දි විශාල ජාතකය. පොඩි කාලේ අහලත් ඇති මතකත් ඇති. අර ගවයෙකුට ගැල් 500ක් අදින්න කියලා බොහෝම සැර පරුෂ විදියට කියනවා. ඒ ගවයා ඒ හරක හෙල්ලෙන්නේවත් නැහැ. නමුත් බොහෝම කරුණාවෙන් ආදරයෙන් දයාවෙන් මෛත්‍රියෙන් මේ ගල් 500 අදින්න කිව්වම එක්වරම මේ ගල් මේ ගල් 500 ඇදගෙන යනවා. මේක ජාතක කතාවක්. මේකෙන් අපිට ගන්න තියෙන දේ තමයි සමහර වෙලාවට ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරත් ගන්න බැරි දේ එක ප්‍රිය වචනකින් ගන්න පුළුවන්. සමහරවිට අපි බොරුවට ප්‍රිය වචනේ පාවිච්චි කරනව වෙන්නත් පුළුවන්. අපි හිත ඇතුලේ එකක් තියාගෙන හොඳින් කතා කරනව වෙන්න පුළුවන්. එහෙම වුණත් අහන කෙනා කල්පනාවෙන් අහගෙන හිටියේ නැත්නම් දුරදිග බලන්නේ නැතුව නම් අහගෙන ඉන්නේ. ආ හිතන්නේ නැත්නම් ඒත් එයා ඒ වචනයට හසු වෙනවා. මම කියන්නේ ප්‍රිය වචනය හොඳ පැත්තට පාවිච්චි කරන්නත් පුළුවන්. නරක පැත්තට පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳ පැත්තට පාවිච්චි කරන ප්‍රිය වචනයයි නරක පැත්තට පාවිච්චි කරන ප්‍රිය වචනයයි දෙකම ප්‍රබලයි. ඒක තමන් සිහි නුවණින් සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න දැනගන්න ඕන. කවුරු හරි මට ඇවිල්ලා හරි හොඳට කතා කරනවා. හැබැයි හිත ඇතුළේ වෙන දෙයක් තියෙන්නේ. ඒ වුණාට අර හොඳට කතා කරනකොට මම ඒකට හසු වෙනවා. සමහර කෙනෙක් මට ඇවිල්ලා හොඳට කතා කරන ඔබේ හිතේ නරක දෙයක් තියාගෙන නෙමෙයි. ඒකටත් මම හසු වෙනවා. එහෙනම් ප්‍රිය වචනය කියලා කියන්නේ හරිම ප්‍රබල ආයුධයක් කියලා කිව්වේ ඒකයි. සමහර වෙලාවට අපි ඔය උපමාවක් අහලා තියෙනවා ඔයත් අහලා ඇති දුන්නෙන් පිටවන ඊතලයයි කටින් පිටවන වචනයයි ආපස්සට හරවන්න බෑ. මම කටින් දෙයක් කිව්වොත් කිව්වම තමයි. දැන් මම මේ බන කියන වෙලාවේ මෙච්චර වෙලා මම හිතනවා මගේ කටින් එහෙම වචනයක් පිට වුණේ නැහැ. මේ තප්පරය හරි මගේ කටින් නරක විදියට වචනයක් පාවිච්චි පිට වුණොත් මට ආයේ ඒක ආපස්සට ඇදලා ගන්න බෑ. මට බණේ වුණාට පස්සේ කියන්න පුළුවන් ඔය ඇත්තන්ට මට මෙහෙම කියවුණා ඒ ගැන එච්චර හිතන්න එපා කියලා. ඒ වුණාට ඔයත් කොච්චරවත් ඒක හිතනවනේ. කටින් පිට වුණාට පස්සේ ආයෙමත් ඒ ගැන කතා කරන්න වැඩක් නැහැ. එන්න වචනය ගැන අපි හරියම පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම ප්‍රිය වචනය පුළුවන් තරම් පුරුදු වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි අර්ථචර්යාව. අර්ථචර්යාව කියලා කියන්නේ අපි අනුන් වෙනුවෙන් කටයුතු කිරීම. ඒ කියන්නේ තව පුද්ගලයෙක් තුල අපි හිතමු දැන් සමාජයේ පුද්ගලයෙක් ඉන්නවා. දැන් මම ශ්‍රද්ධාවන්තයි. හැබැයි මෙයා ගාව ශ්‍රද්ධාව නැහැ. මට පුළුවන් නම් මෙයාව ශ්‍රද්ධාව පැත්තට ගන්න ඒක තමයි අර්ථචාරයාව. මම සිල්වත් මෙයා සිල්වත් නෑ. මට පුළුවන් නම් මෙයා සීලයට ගන්න ඒක තමයි අර්ථචාරයාව. එතකොට මේ කියන කාරණා දැන් මේ සතර සංග්‍රහ වස්තු රජ කෙනෙක් ගාවත් තියෙන්න ඕන කියලානේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ කියන්නේ රජ මේ රට පාලනය කරන රාජ්‍ය නායකයෙක් තුලත් මේව තියෙන්න ඕන. ඒ කියන්නේ මේ අර්ථචාරයව වගේ ගුණධර්ම ආධ්‍යාත්මික පැත්තෙන් අර්ථකථනය කරන්නත් පුළුවන්. එතනින් මෙහාට ඇවිල්ලා සාමාන්‍ය එදිනදා ලෝකය හා සම්බන්ධ කරලත් අර්ථකථනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ආධ්‍යාත්මික පැත්තෙන් අර්ථකථනය කළොත් එහෙම අපි කියන්නේ මෙහෙමයි. කෙනෙක් තුල ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව ඇති කරන්න ඕන. අනර්ථචාරයාව. ඒක තමයි ආධ්‍යාත්මික පැත්තෙන් කරන අර්ථකථනය. වෙනත් ඊට මෙහාට ඇවිල්ලා අර්ථකථනය කරොත් මෙහෙමයි. මේ පුද්ගලයා දුප්පත්. මිල මුදල් නැහැ. ව්‍යාපාරයක් කරගන්න උත්සාහ කරනෝ කරගන්න බෑ. නැගිට ගන්න විදියක් නැතුව ඉන්නේ. මම යාට ව්‍යාපාරයක් කරන්න උදව් කරනවා. එයාට එතනින් නැගිටින්න උදව් කරනවා. අන්න ඒකත් අර්ථචර්යාව. දැන් රජ කෙනෙක් ගාව තියෙන්න ඕනේ ඔන්න ඔය අර්ථචර්යාව ඉඳලම ඉදිරියට. ඒ හින්දා අර්ථචර්යාව කියන්නේ හැම වෙලෙම අපි යම් තැනකට එනවා වගේම අනිත් පුද්ගලයන්වත් එතනින් උඩට ගන්න අපි උත්සුක වෙන්න ඕන. දැන් අපි අපි හොඳට ඉගෙන ගන්නවා වගේම අපි දරුවන්ටත් උගන්වනවනේ නේද? දරුවන්ට උගන්වන දරුවෝ සමාජයේ ඉහළටම ගන්න හදනවනේ. ඒක අර්ථචාරයාව. ඊළඟට අන්තිම කාරණාව තමයි සමානාත්මතාව. ඒ කියන්නේ මේ සමාජයේ ජීවත් වෙනකොට නොඑක් ඒකක තියෙනවා. පවුල කියන්නේ එක කොටසක්. කාර්යාලය, රැකියාව කරන තැන, පාසල, මේ වගේ නොඑක් ඒකක මේ සමාජයේ තියෙනවනේ. එතකොට එක ඒකකයක් තුළ අපි හැමෝම සමාන වෙන්න ඕන. උදාහරණයක් හිතලා ගත්තොත් පවුල. නැත්තම් ගෙදර. ගේ ඇතුලේ අපි හැමෝම අතර සමාන ලෙස දුක සැප බෙදාගෙන හැමෝම එකම කෑම ටික කන එහෙම නැත්තම් හැමෝම එකම විදියට සැප පහසුකම් විඳින එකම විදියට හිතා බලන එකම විදියට හැම දෙයක්ම දරා ගන්න සමාන බවකින් අපි ජීවත් වෙන්න ඕන. ඒ ගේ ඇතුලේ තියෙන සමාන බව අපි කාර්යාලයට ගෙනියන්න හොඳ නෑ. කාර්යාලයට ගියාම කාර්යාලේ මම ඉන්නේ. එතන අපි අතර සමානාත්මතාවය තියෙන්න ඕන. gedara කරන දේවල් නෙමෙයි අපි එතන. ඊළඟට පාසලට ගියාම එතන වෙනම තැනක්. ඒ වගේ තැනට ගැළපෙන විදිහට දැන් මෙතෙන්ට ආවම මෙතන බණ අහන තැන මෙතන ඔයත් අතර සමානාත්මතාවයක් තියෙනවා. ඔයත් හැමෝම එකම විදිහට එකම අසුන්වල අසුන්ගෙන හැමෝටම එක පහසුකම් අන්නේ සමානාත්මතාවය අපි හැම වෙලෙම ඇති කරගන්න ඕන. එතකොට ඔන්න ඕක තමයි සංග්‍රහ බලය. සංග්‍රහ බලය කියන්නේ මොකද්ද? දානය, ප්‍රිය වචනය, ඊළඟට අර්ථචර්යාව සමානාත්මතාව. ඔය හතරම එකතු කරාම තමයි සංග්‍රහ බලය. එහෙමනම් ඔන්න ඔය බල හතර. ප්‍රඥා බලය, වීරිය බලය, අනවද්‍ය බලය, සංග්‍රහ බලය. ඔය බල හතර කාට හරි තියෙනවා නම් ඒ පුද්ගලයාට ආජීවක භය නැති වෙනවා. ජීවත් වීම පිළිබඳ තියෙන බය නැති වෙලා යනවා. ඒක ආජීවක බය කිව්වේ. ඊළඟට අසිලෝක බය. මේ සමාජයෙන් නිന്ദා මේ එහෙම නැත්තම් ගැරහුම් ලැබේවි කියන බය නැති වෙලා යනවා. තුන්වෙනි එක තමයි පරිස සාරජ්‍ය බය. පිරිසක් මැද ඇතිවන බය. පිරිස මැදට පැමිණීමේදී ඇතිවන බය. අපි වැරද්දක් කළා කියනම් පිරිසක් මැද්දට යද්දි බයයිනේ. අන්න ඒ බය නැති වෙනවා. ඊළඟට හතරවෙනි එක මරණ බය. මේ විදිහට નિවරදිව ජීවත් වුණාම අපිට මරණ බයක් ඇති වෙන්නේ ඊළඟට පස්සේ මේක තමයි දුක්ගති භය. මම අපායටයි කියන බය ඇති වෙන්නේ. මම දුගතිගාමී වෙයි කියන බය ඇති වෙන්නේ. එතකොට අර බල හතරෙන් යුක්තනම් ඒ පුද්ගලයා මෙන්න මේ බය පහින් මිදෙනවා. මොනෝද ඒ බය පහ? පළවෙනි එක ආජීවක බය, ජීවත් වීම පිළිබඳ ඇතිවන බිය නැති වෙනවා. ඊළඟට අසිලෝක භය ඒ කියන්නේ සමාජයෙන් නිନ୍ଦා ගැරහුම් අපවාද උපවාද ලැබේ කියන බය නැති වෙනවා. පරිස සාරජ්‍ය භය ඒ කියන්නේ පිරිස මැද තිය ඇතිවන එහෙම නැත්නම් පිරිස මැද අපි හිතමු පසුබෑමක් වගේ ඇති වෙන්න පුළුවන්. අපේ වැරදි අපිට මතක් වෙද්දී හරි අන්න එහෙම බය නැති වෙලා යනවා. ඊළඟට මරණ භය මරණය පිළිබඳ බිය ඊළඟට දුක්ගති භය දුගතිය පිළිබඳ බිය. ඔන්න ඔය කාරණා නමය තමයි මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන්නේ. ඉතින් මම මීට වැඩිය මේ සූත්‍ර දේශනාව පිළිබඳ කරුණු කාරණා කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ওই සූත්‍ර දේශනාව තුළින් මම හිතනවා ඇත්තට දැන් පැහැදිලිවම දැනෙන්නේ නැති බොහෝම වටිනා කාරණා ටිකක් තියෙනවා. ඒ නිසා බොහොම සරලව අපි ඒ කාරණා ටික පැහැදිලි කරගත්තා. ඉතින් ඒ කරුණු කාරණා හොඳට හිතට අරගෙන තමන්ගේ මතකය තුල ඒවා රඳවාගෙන හැකිතරම් මේ කරුණු කාරණා අනුව ජීවත් වෙමින් මේ ජීවිතය තව තවත් වාග්යවන්ත පුණ්‍යවන්ත කරගන්න හැකිතරම් ඉක්මනින් මේ සසර දුකින් එතර වෙන්න අපි හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගනිමු. ඒ සඳහා මේ ධර්ම දේශනාව උපකාරී වේවා කියලා හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදවතුනි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සදහම් දේශනාව පවත්වා වදාළ බම්බලපිටිය සිරිවැජිරාරාම වාසී පෝජනීය වේරදූවේ මහින්ද ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිරොග් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි හැම දිනම සාදු නතනම්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආගමන් විතරිය ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට යෙදුණු මේ පරිණීමිත දායකත්ව සහ ධර්මදේශනාව මෙලෙසින් නිමවට පත්වන්නේ පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි